සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්ම දේශනාවක් සමාරම්භ කරන්නටයි මේ සූදානම. සුපුරුදු පරිදි අදත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් කේන්ද්‍රස්ථානයේ වැඩමවා වැඩ සිටින කහපොළ ශ්‍රී සද්ධර්ම මහා විහාරය මරදංකල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය විහාරාධීශවර කම්මඨානාචාර්ය පූජනීය තපෝවණේ අරියදජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් নমස්කාර පූර්වකව සාදුනාදනම්වා ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු සාදු සාදු සාදු සදහවත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ලොව පුරා සංනිවේදනය කරන්නට තම සදැහැති පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනවා රන්න ගෝඨයිම්බරගම පදිංචි ජීජී බේබිනෝනා මහත්මිය දෙවනගල පරණගම පදිංචි විශ්‍රාමලත් පාඨශාලා ආචාර්යනී ජීජී සීලාවතී මහත්මිය ඇතුළු ඒ පවුල්වල සුපින්වත් පිරිස විසින්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 සෑම බ්‍රාහ්මණ රාජිනේකම උදෑසන බෞද්ධ රූපවාහිනිය රාත්‍රී 10ට බෞද්ධ ගුවන්විදුලිය ආයන රාත්‍රී 10 සිට දක්වා බෞද්ධ රූපවාහිනිය තුලින් දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවක් ඒ මේක ධර්ම දේශනාවකට සායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙන තම තමන්ගේ අරමුණු අපේක්ෂාවන් නිශ්චිත කරගන්න. පින්කම් වලින් අරමුණු ඉටු කර ගැනීම. ඒක තමයි මේ ලෝකයේ සිදුවෙන ඊටාත්ම නිවැරදි ක්‍රියාව. කරන කුසලයට අනුව ප්‍රතිඵල. කුසලයට අනුව ප්‍රතිඵල. කරන කුසලයක් ඒකට අනුව ප්‍රතිඵල අරමුණු වෙනවා. ඒ තමයි මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාමය පින්කම තුළ ලැබේ. ධර්මය කියන්නේ විශ්සේ ක්‍රියාත්මක වන ධර්මතාවයට ධර්මය කියන්නේ. විශ්සේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය ධර්මය කියන්නේ. අහනවා, ශ්‍රවණය කරනවා. පින් කියන්නේ සතුට. කම් කියන්නේ සිතුවිලි. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය නිවැරදිව අහලා දැනගෙන ඒ අනුව සතුටු සිතුවිලි ටිකක් උපදවා ගන්න. ඒ නිවැරදිව සිදුවෙන ක්‍රියාවලියට ධර්මයේ කිව්වා අහනවට ශ්‍රවණය කරන්න. අහනවා. අහලා සතුටු සිතුවිලි. ඒතර පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි වල. ධර්ම ශ්‍රවණමය පින්කම්. ඒකේ අර්ථය ඒකයි. ඒ තුලින් අරමුණ ඉටු කරගන්න පුළුවන්. ඒක කොහොමද අපි පිළිගන්නේ? පිළිගන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂය තුල පෙරෙතින්ක. නිවැරදිව සතුට උපදවා ගන්න පුළුවන් ඒ සිතුවිලි. සතුට සිතුවිලි උපදවා ගන්න නිවැරදි ක්‍රියාවන් කරලා. ඒ තුල අරමුණ ඉතුණා. ඒ බුද්ධත්වය. කර දීර්ඝ කාලයක් ඒ සතුට සිටිවිලි උපදවාගත්ත යහපත් දේවල් තමයි. ඒ තුළින් ලැබිච්ච ප්‍රතිඵල සාගතයන් වහන්සේගේ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා 32ක් පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ 32ම පුණ්‍ය ශක්තිය ප්‍රතිඵල. අදත් මේ ලෝකයේ පුරා මේ වෙලාවට සමාජයේ බුද්ධ පූජාවක් තියෙනවා. සතාගතයන් වහන්සේට මේ දාන්නේ ප්‍රයෝජනයක් නේ. ඒක අපි කියන්නේ අපේ ප්‍රයෝජනය. ලෝකේ පුරාම සියලු වේර විහාරස්ථානවල සමහර නිවෙස් කළත් අද උදේ දාණය, දවල් දාණය ගත්තොත් මහා කන්දක් තරම් විශාල ආහාර ගොඩක්. තථාගතයන් වහන්සේගේ ගුණයට හා ඥාණයට අදත් පූජා කරමු. එයි. සාරාංශ කල්පලක්ෂයක් පාරමිතා පුරුක්කයේ ප්‍රතිපස්ස ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු ඉටු කරගත්ත විතරක් නෙමෙයි අපේ අරමුණු ඉටු කරගන්න ක්‍රමයක් නිවැරදිව කියලා දුන්නා. එහෙනම් ඔයත් ඔයත්ගේ අරමුණු ඉටු කරගන්නයි මේ ධර්ම දේශනාවට දායකත්වය ගන්න. හැබැයි ඒ සතුටු සිතුවිල්ල ටික උපදවා ගන්න නම් හොඳට බණ අහන්න ඕනේ. ශරීරය මෙතන කියලා සිත කොහේ හරි ඇවිදින්න ගියොත් මේ කියන ධර්මය තේරෙන්නේ නැති ඇයි? නිවනට බණ කියන්නේ සසර ගැනීම. මාත්‍රකාර සසරෙන් නිවන. සෑම සතියකම දේශනා කරනවා. අද කතා කරන්නේ තෘෂ්ණාව ගැන. එයි මේ තෘෂ්ණාව තමයි මේ සියලු කරදරවලට, සියලු දුක්වලට, සියලු බාධකවලට, සියලු උපද්‍රවයන් වලට මුල් තෘෂ්ණාව. එනිසා ඒ තෘෂ්ණාව පිළිබඳවයි දේශනා කරන්නේ. දික්ටි විසුද්ධිය. පසුගිය සතියේ දේශනාව තුළ පැහැදිලි කරා. දික්කිය කියන්නේ වැරදි දැකීමට කියන දික්කිය. ඒ වැරදි දැකීම පිරිසිදු වීම, සුද්ධ වීම. දික්කි විසුද්ධියයි. නිවැරදිව දකිනවා, පැහැදිලිව දකිනවා, පිරිසිදුව දකිනවා. විශ්ේ ක්‍රියාත්මක වෙන මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව දැක්කොත් දික්කිය විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය. එකත් විසුද්ධිය. සැකය අවිස්සා කිරීම ඒකත් පිරිසිදු වෙනවා එහෙනම් තෘෂ්ණාව පසුගිය සතියේ දේශනා කළා තෘෂ්ණාව 108 ආකාරයකට හැසිරෙනවා 60 තැනක 60 තැනක 108 ආකාරයකට හැසිරෙනවා. තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. හිතේ හටගන්න ස්වභාවයක් ඒකට කියන අසංහාව. හැබැයි මේ සිතේ ස්වභාවය ඇලෙනවා. ඇලෙන සිතට කිව්ව තණ්හාව කියලා. ඒ ඇලෙන තැන් ටික අපි අඳුරගත්තොත්, ඒ ඇලෙන හැටි දැනගත්තොත්, ඒ ඇලෙන සිත අයින් කරගන්න පුළුවන්. ඒ ඇලෙන සිත සාමුලින් අයින් කරාන අර 60 තැනක ඇලෙන 108 ආකාරයකට 60 තැනක ඇලෙන ඒ ස්වභාවය අයින් කළානේ ඒකම නිවනයි. සමුදාය සත්‍ය හේතු වයින් කළොත් දුක්කට ගන්නෙ නෑ නිරෝධයයි. චතුරාර්ය සත්‍ය. තාම දුකයි කියලා අවබෝධ වෙන්නේ. අවබෝධ වුණා නම් අපි හේතු හදන්නේ. තාම හේතු හදන. සංනාව කියන. සංනාව කියන්නේ සිත ඇලෙන තැන. නන්දි රාග. නන්දි කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා අපි. කොහෙද? මේ 60 තැනක් තියෙනවා. ස්ථාන 60ක්. ඒකෙන් 6ක් ගිය සතියේ විස්තර කළා. මේ සතිය වැත්තන්ට අහන්න තියෙන්නේ ඉතිරි ඒවා ටිකක්. අසගෙන ඇසේ ඇලෙන ස්වභාවය නැති කරගන්න ආකාරය පහුගිය සතියේ විස්තර කළා. කන ගැන ඇලෙන ස්වභාවය නැති කරගන්න ආකාරය පසුගිය සතියේ විස්තර කළා. නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන මනස ගැන ඇලෙන ස්වභාවය පසුගිය සතියේ විස්තර කළා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ස්ථාන හයක් තියෙනවා. ඒ හයට කියන්නේ ద్వාර. ద్వාර කියන්නේ දොරවල්. ඒ දොරවල් තුලින් ඇතුළු වෙන ඇස කියන්නේ එක දොරක්. ඒකට කියව චක්කු ద్వාර. කන කියන්නේ එක දොරක්. ඒකට කිව්වා සෝතද්්වාරය. නාසය කියන්නේ එක දොරක්. ඒකට කිව්වා ගානද්්වාරය පාලියෙන්. දිව කියන්නේ එක දොරක්. ඒකට කිව්වා ජීවහත්්වාරය. ශරීරය කියන්නේ එක දොරක්. ඒකට කිව්වා කායද්්වාරය. මනසත් කියන්නේ දොරක්. ඒකට කිව්වා මනෝද්්වාරය. මේ දොරවල් 6 පිළිබඳව ඒ ඇලෙන ස්වභාවයන් පිළිබඳව පසුගිය සතියේ විස්තර කළා. අද විස්තර කරනවා ඒ දොරවල් හයෙන් ඇතුල් වෙන අය ඒ කට්ටියත් අල්ල ගන්න ඕනේ. ඊට පසුගිය සතිය ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් එතන ඉඳලා මේක හොඳට තේරෙනවා. ඇසින් ඇතුල් වෙන්නේ බාහිර රූප. හැබැයි රූප අකමැති රූප වලට අපේ සිත ඇලෙන්නේ නැහැ. ප්‍රිය කරන රූප වලට, කැමති රූප වලට ආස්වාද ජනක රූප වලට අපේ සිත ඇලෙනවා. ඒ ඇලෙනවට කියව සංහතිය. ප්‍රබාහිර ඇසට පේන රූප අපි හොඳට ගොඩනගා ගන්න. ලස්සන ගයක් හදාගත්ත ඒක. ඉඩම ලස්සනට තියාගෙන ඉන්නේ. කනකොල ටික එහෙම කපලා, ගස්වැල් හොඳට පිරිසිදු කරලා ලස්සන කරලා, ඒක ක්‍රමානුකූලව කපලා කරලා ලස්සනට තියාගෙන ඉන්නේ. ඉගම රටක් එහෙම ගහගෙන තාත්තෙකුත් බැඳගෙන එහෙමත් තියාගෙන. ස්වර්ගයටත් සිත ඇලිලා ඉඩමටත් සිත ඇලිලා. යාන වාහන තියෙනවනම් ඒවටත් සිත ඇලිලා. පොඩි කාර් එකක් නම් තියෙන ඔක දීලා ලොකු කාර් එකක් ගන්න. බයිසිකල් එකක් නම් තියෙන මේක හරියන්නේ නැහැ. මේක වැස්ස වෙලාවට යන්න බෑ. දුර විල්ලස් වදින අවුව වෙලාවට යන්නත් බෑ. මේක කොහොමද පොඩි කාර් එකක් ගන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේක මදි දෙන්නයි තුන් දෙනා හතර දෙනා වෙනකොට මේ කියන්නත් බෑ මේකේදී ලොකු කාර්යයක් ගන්න. ඊට පස්සේ හතර දෙනෙක් ඉන්නවා නම් පවුලේ පවුලේ ඔක්කොම එක්ක යන වෑන් එකක් ගන්න. යාන වාහන වලට සිත ඇලිලා නැහැ. තණ්හා. ඇලෙනවා සිත. Taman නොදෙනවත්. මේ ඇලෙන ස්වභාවය Taman දැනගත්තේ නැත්නම් සිත ඒක දැහැ ගන්නවා. හැබැයි සීයෙන් හිටියොත් ඇලෙන්න දෙන්නේ. අසීයෙන් හිටියොත් ඇලෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය කියලා එකක් දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරය කියලා එකක් දේශනා යෝනිසෝ මනසිකාරය කියන්නේ මන අනුවන. එයාට පුළුවන් ඇලෙන්න නැති. අයෝනිසෝ මනසිකාරය මන අනුවණක් නැහැ. ඔහේ ඇලෙනවා. ප්‍රිය කරනවද ඇලුනා? මිල මුදල් වලට සිත ඇලෙනවා. ඔච්චර තිබ්බත් නැහැ. 99ක් තියෙනවනේ ඒකට තව එකක් එකතු කරලා 100ක් කරගන්න ඕනේ කොහොම හරි. ඊට පස්සේ එතෙන් වෙලා එක එක වැඩි කරලා ආය 199ට ආපුවම අපෝ තව එකයි ඕනේ 200. ඔක 999ක් වෙනකොට කල්පනා කරලා අපෝ තව එකයි ඕනේ 1000. ඊට පස්සේ ඔක 99990 90ක් විතර 99ක් වෙනකොට අවකටතාව 1යි නැත්නම් 10 ලක්ෂයක් කරගන්න. එයින් 90ක් විතර වෙනකොට ආ තව 10 යෝනේ කෝටියක්. බලන්නකො නැති. කවදද ඔකේ නැවැත්මක් පවත්වන්නේ? නැවැත්ම නවත්තන්නේ කවද? පැවැත්මක්මයි තියෙන්නේ. මිල මුදල් වලට. රාන්රිදි මුතු මැණික් වලට නන්දිය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලෙනවා. නන්දි රාග සහගතයි. తත්‍ර తත්‍රාදි නන්දිනි. ඒ තැන සිත ඇලෙනවා. සතුට වෙනවා ඒ තැන. නන්දි රාග සහගත తත්‍ර తත්‍රාදි නන්දිනි සෙය්‍යතිදං කාම තණ්හා. ඒ කාමය. ඒවා කාම වස්තු. රාණ්ඩිදී මුතුමේනේ. ඕනි. සමෝටම ඕනි. කාන්තා පක්ෂයට විශේෂයි. පිරිමි පක්ෂයක් තියෙනවා. ඔච්චර තිබුණා තමයි. තව කරන්න පුළුවන් නම් එච්චරයි. සිත එතන ඇලිලා නන්දි රාග සහගත. අමුදරු ඔබ තම අතහරින්න බැරිවම දකලා. දරුවෝ ටික විවාහ කළා දුන්නාන් පස්සේ හිතනවා දැන් නම් නිදහස් දැන් නම් පන්සලට යන්න පුළුවන් සිල් ගන්න යන්න පුළුවන් භාවනා කරන්න යන්න පුළුවන්. ඊට පස්සේ ඒ දෙන්න තව කෙනෙක් එක්ක එනකොට තමයි ගැටලුව ඇති වෙන්නේ. තව දෙන්නෙක් අරන් එනකොට ඊට පස්සේ තවත් ගැටලුවක්. ඊට පස්සේ අම්මා ළමා නිවාසයක් දාගන්න තාත්තා මොරකාරය. සංසාරේ කවදාවත් මිදෙන්න බෑ. ඇයි? නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාවි නන්දිනි. අබුදරුවන්ට ඇලිලා. කවුද නැද්ද කියලා නොනේ විමසන. ඔයාට මොනවද කිව්වේ බුදුරජාණන් වහන්සේ? කාම වස්තු. ඒ ඇලෙන සිතට කිව්වා නාම කියලා. නාමයක් විතරයි. ශණයක් තුල ඇලෙනවා ශණේ ඉවරයි. එයලෙන සිතට කිව්වා නාම කියලා. ඒ සියල්ලම රූප. ඇහැට පේන සියලුම දේ රූප. රූප කිව්වේ මොනවාද? රූප කිව්වා භූතය හතර දෙනෙකුට. භූතය හතර දෙනෙකුට කිව්වා රූප කියලා. කවුද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ භූතය හතර දෙනාගේ තව ලක්ෂණ හතරකුත් තියෙනවා. වර්ණ තියෙනවා, පාටක් තියෙනවා භූතයන්ගේ. නාසයට කියලා බැලුවොත් දඩකුත් තියෙනවා. දිවට කියලා බැලුවොත් රසයකුත් තියෙනවා. පැතිරීමක් කියන ඕජා. ඒකට කියන සුද්දාස්තික කලාප කියලා. එහෙනම් බාහිර රූපේ පිළිබඳව නිවැරදිව අවබෝධ නොකර ගන්න තාක්කල් ඒ රූපයට ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලෙන සිත නාමයේ හැටියට ගන්න, ඒ ඇලෙන දේ රූප හැටියට ගන්න. හැබැයි අපි මේ දෙකම දන්නේ මට ආසයි කියලා ගන්න. මම කැමති. මම ප්‍රිය කරනවා. කියනකොටම තණ්හාවට වැටිලි ඉවරයි. හිතනකොටම තණ්හාව ඇතිලි ඉවරයි. බුදුරජාණන් වහන්සේට සරත් නුවර ජේතවනාරාමේ හැදුව අනේපිට සිටුතුමා 54 කෝටියක් වියදම් කරා. අහලා තියෙනවා. 18 කෝටියක් වියදම් කරලා ඉඩම ගත්තා. ජේත කියන කුමාරයා. එතන ජේතවනාරාම කියන්නේ. ජේතගේ ඉඩම ජේතගේ හැබැයි ආරාමේ අනේ පිළිසිරිතුමාගේ. තව 18 කෝටියක් වියදම් කරලා ගොඩනැගිලි හැදුවා. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවෙ කිව්වනේ මේ විදිහට හදන්න කියලා. වහලේ මේ විදිහට ගහන්න, මේ විදිහට බිත්ති ගොඩ නගන්න, මේ විදිහට ෆවුන්ඩේෂන් එක දාන්න, මේ විදිහට කාමර වෙන් කරන්න, මේ විදිහට බොහෝ සුරුණ වෙලන්න, මේ විදිහට තෙල් පාන් දැල්වන්න, මේ විදිහට මිදුල හදන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකදවත් කිව්වේ? ඔය කට්ටිය කොච්චර කියලා කියනද? ඇයි ඒ? තණ්හාව. වෙන මොකුත් ඒකටම නන්දිය කියලා කියන්නේ. තෘෂ්ණාව සිත එතන ඇවිලා. කියනකොටම සිත ඇලිලා ඉවරයි. ඒ සිත ඇලුන හින්දා තමයි මේ විදිහට කියන්නේ. අද මට හදාගත්ත ලස්සනට ගිහින්. ඊට පස්සේ ඔක දිහා වටේ ඇවිදවිද බලන. ජනෙල් එහෙම කොහොමද? බලන වටේ කැරකෙන. net නන්දිය. නන්දි රාග සහගතයි. එනං ඒ බාහිර රූප බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සුද්දාස්ත්‍ර කලාපය උපදී. සුද්දාස්ත්‍රික කලාපයක් හැටියට දකින්නේ නැහැ. සුද්දාස්ත්‍රික කලාපයක් හැටියට දකිනවා නම් ඒ ප්‍රඥාව. ගේ කියලා ගත්තේ විඥානය. ගයක් තියනවද සත්‍ය වශයෙන්? නැහැ. යකඩ ටිකක් තියෙනවා, ගල් තියෙනවා, වැලි තියෙනවා, සිමෙන්ති තියෙනවා, එන කන්දේ එන තියෙනවා, එතකොට ලී තියෙනවා, වාල ෂීට් තියෙනවා. ඒ ටික වෙන් කළා වෙන් කළා විසිරවල ගන්න ගියක් තියනවද කියලා බලන්න. නෑ. හැබැයි ඒ ගෙට සිට ඇවිලා. ඇයි එලෙන්නේ? නොදන්නකම නිසා. ඒක මගේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒතර අර සරත් නුවර ජේතවනාරාමේ හැදුවා 54 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ එපා කිව්වද? නෑ එපා කියේ. බාරගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙන් එළියට ගිහිල්ලා ආපහු පස්ස හැරලා බැලුවේ නෑ. ඒ ජේතවනාරාමයේ මොනතරම් අලංකාරද ලස්සනද කියලා ආපහු පස්ස හැරිලා ආපහු හැරිලා බැලුවේ. පිටුපස හැරිලා බැලුවේ නෑ. අපි ගෙයින් එළියට ගිහිල්ලා යතුරු දැම්මද කියලා බලන්න. ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා ගේට්ටුව වැහුවද කියලා බලන්න. පාරේ ඉඳන් බලන ජනෙල් ටික වැහුවද කියලා. රූපවාහිනිය ඔෆ් කළාද කියලා බලන්න. ෆ්‍රිජ් එක ඔෆ් කළාද කියලා බලන්න. විදුලි උපකරණ ඔෆ් කළාද කියලා හිතන යන ගමන. බුදුරජාණන් වහන්සේ තේම හිතුවා. ඒ අතහැරලා. අපි අපි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන කියන දුකයි කියලා. තථාගතයන් වහන්සේ අතහැරලා සපයි කියනවා. එහෙනම් අපි කොතැනට දෙන්න ඕනේ? ඒ හැදෙන සිතුවිල්ල නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. ඒ ඇලෙන්නේ රූප ධර්මවලට. වෙන් කරන්න ඔච්චරයි ලෝකේ තියෙන්නේ. නාම රූප දෙක. දීච්චි විසුද්ධියේදී මම පසුගිය දේශනාවෙත් කිව්වා නාම රූප වශයෙන් වෙන් කරගන්න ඕනේ. ඒ මේ නාම රූප දෙක එකට එකතු කරලා මම කියලා හදාගත්තා. වැරදි. මම කියලා කෙනෙක් මේකේ නැහැ. පුජ්‍යලයකුත් නැහැ. සත්‍යයකුත් නැහැ. නිස්සත්ත නිචීව. ක්‍රියාවක් තියෙනවා. සිතේ හා සිතවිලි වල ක්‍රියාවක් තියෙනවා. අර සතර මහා ධාතුන් එහෙම සුද්ධාස්තක කලාපේ ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවටයි අපේ සිත ඇලෙන්නේ. සිත ඇලිලා තියෙනවා. ඒක ගලවන්න ඕනේ. එහෙනම් බාහිර රූප පිළිබඳව නිවැරදිව දැනගන්න බුදු පිළිමයක් තියෙනවා. ශාල ශාලාවක් වේදිකාවක් තියෙනවා. භෝගයක් තියෙනවා. දැහැත් හෙප්පුවක් තියෙනවා. ස්ටූල් එකක් තියෙනවා. මල් පොච්චයක් තියෙනවා. මේවා අපි වෙන් කරනවා සිතින්. මේ ඔක්කොම සතර මහා භූත. ශක්තියන් හතරක් මේ ඔක්කොගෙම තියෙනවා. ඒක අපි දකින්නේ. ඇයි? ඒක අපේ මනසේ රැඳිලා නැහැ. අපේ මනසට අනුගත වෙලා නැහැ. අපේ මනස ස්ථිරව පිහිටලා නැහැ. අපේ මනස ස්ථිරව පිහිටවල පිහිටලා තියෙන්නේ සම්මුති වශයෙන්. ස්ටෝල් එකක් තියෙනවා. හරි ඒක නෑ කියන්නේ. ඒ සම්මුතියයි. සම්මුතිය තුලයි සිත ඇලෙන්නේ. පරමාර්ථ වශයෙන් සිත ඇලෙන්නේ පරමාර්ථ ධර්මයන් තුල සිත ඇලෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. ඇහෙන් දකින දේ වැරදි. මනසෙන් දකින දේ නිවැරදි. ඒතර මේ සතරමා ධාතු කියන එක ඇහැට පේන්නේ නැහැ. සතරමා ධාතු කියන එක මනසින් අවබෝධ කරගatiya යුතු ධර්මයක්. ඒකට කිව්වා රූප කියලා. අර සිතන සිතුවිල්ලට කිව්වා නාම කියලා. නාම රූප වශයෙන් වෙන් කරන්න ඕන. එහෙනම් මේ බාහිර දේවල් වලට අපි ඇලෙන්නේ ඇලෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව දන්නේ නැති නිසා සිත එතන ඇලෙනවා. සිත එතන ලගිනවා. සිත එතන තැන්පත් වෙනවා. බාහිර වස්තුන්. ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අබු දරුවෝ ඥාති මිත්‍රාදී. ඔන්න වස්තු ටික. වස්තුනේ වස්තු කියන්නේ සම්පත්. මේ වස්තු වලට ඇලෙන්නේ ඒ වෙන සතුටක් ලබන්න පුළුවන්. ආස්වාදයක්. ගේ දොරින් ආස්වාදයක් ලබන. ලක්ෂණ හදාගන්න. ඉඩකඩම් ගත්තා නම් ඒ තුළින් සිතට සතුටක් සම්නසක් ඇති වෙනවා. සිතවිල්ලක් විතර ඒක නාම ධර්මයක්. හැබැයි ඒ අල්ලගත්ත සිත තවත් භවයක් හදනවා. ඉඩමට සිත ඇලුණා. ඉඩමේ කෙරවලේ වාඩි වෙලා ඉන්නවා. පැත්තක වාඩි වෙලා උදාහරණයක් කියන මේ ළඟදි දවසක් අපේ විහාරස්ථානයක පාවයි වගේ. ළමේ ඒ ළමයාට එයාගේ පර්ලවගේ 100 වැහෙන. තාන්න ළමේ. දෙමාපියෝ ඇවිල්ලා කිව්වා හාමුදුරනේ. මේ අපේ දුවණිය මෙයාට බලන්නකො අපේ තාත්තා එනවනේ නිරන්තරයෙන් ඇඟට එනවා. හැමතිස්සෙම ඇඟට එනවා හරි වදයක්. එක එක ඒවා ඉල්ලනවා. එක එක විකාර කරනවා. පස්සේ ළමයා දිහා බලපුවා මට තේරෙන ළමයා මහා අමුතු විදියකට ඉන්නේ. පස්සේ මාත්මිට ඇහුවා ඒක මොකද ඇඟේ ඉන්න එකක්ද? හෙන්දිරික් කිව්වා. මේ ගෑන ළමයා අවුරුදු 17ක් විතර හෙන්දිරික් කිව්වා. මම ඒ හෙන්දිරික් කොහෙද ඉන්නේ කියලා. රුක්කත්තන ගහේ ඉන්නවා. මම ඒ වත්තේ රුක්කත්තන ගහක් තියෙනවා ඔව් කිව්වා. දැන් මොකද ඊට වෙලා තියෙන්නේ? ඔන්න ඉඩම අල්ලගත්තා. නන්දි රාග සහගත తත්‍ර తත්‍රා විනන්දිනී කාම තණ්හා. ඒ සිත එතන රැඳුණාද? දැන් රොක්කතන ගහට එලා බලාගෙන ඉන්න ඉඩම දිහා. දැන් හිතනවද හෙන්දිරිච්ච විතරයි ඔක වෙන්නේ? ආ නැහැ. අපට වෙන්නේ නැහැ කියලා දිහිත. අපටත් වෙනවා. පන්සල අල්ලගත්තා නම් හාමුදුරන්ටත් වෙනවා. ආ ගියත් අක්කා. පන්සල අල්ලගත්තා නම් මේක මගේ කියලා මේක ලස්සනයි මේක හොඳයි තාම විශාල අලංකාර දර්ශනීය පන්සලක යහරාධිපති මම අල්ලගත්තා නම් පරලොව ගියාට හාමුදුරුවෝ පන්සලේ ඉන්නවා තේරෙනවද එයි වස්ත්‍ර වලින් විතරයි වෙනස සිතේ වෙනසක් නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ගියත්තන්ට විතරක් නෙමෙයි බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට දේශනා කළා. එහෙනම් බලන්න ඕනේ අපි මේ බාහිර රූපවලට සිත ඇලෙනවද? ඇලුනොත් මොකද කරන්නේ? අයින් කරන්න. අයින් කරන්න බෑ නිකන්. ඒ රූපවල ස්වභාවය දැනගන්න. දැනගන්න නෙමෙයි දැකගන්න. දැකගත්තාම තමයි මනස අයින් කර අයින් වෙනවා මනස නිකන්. මේක සුද්දාස්ත කලාපයක්. මේක චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. මේ මුළු විශ්වයේම තියෙන ඉර හඳ ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ඒ සෑම දෙයකම ආයශ කොච්චරක් තියෙනවා කියලා හිතනවා. චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටතර කිටි කාර්යයක්. එහෙනම් මේ කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ බාහිර සියලුම රූප සියල්ලම ඇතිලා නැතිලා යනවා. එහෙනම් මේ පේන්නේ දැන් කොටක් පේන්න දුන තාම පේන්න තියෙනවා. සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත නැවත මේ සතර මා ධාතුන් වලට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා, උදව් වෙනවා, පිහිට වෙනවා. සීත උෂ්ණානුව. සීත උෂ්ණානුවයි බාහිර රූප පවතින. ශරීරය පවතින කර්ණ හතරක් පසුගිය ධර්ම දේශනාවේ සිද්ධ කළා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරින් අපේ ශරීරේ රූප නිරන්තරයෙන් හදනවා. හැබැයි බාහිර රූප හදන්නේ සීත උෂ්ණ දෙකෙන්. හැබැයි ඒ සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත නැවත ඒ රූපයන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් ලෝකයේ වැඩෙන කාලේ පෘථිවිය වැඩෙනවා දැන්. කොච්චර කාලයක් යනවාද මේක වැඩින්නේ? මේ පෘථිවිය වැඩෙන කාලයක් කියන්නේ. අගලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. මෛත්‍රී භෝසතාණන් වහන්සේ පහළ වෙන්න මේ පෘථිවිය තව ගව් හතමාරක් වැඩෙන්න තියෙනවා. ගව්වක් කියන්නේ සතපොන් හතරක්. අර හතරක් අතර 28යි භාගෙත් 2යි 30යි. සතපොන් 30ක් මේ පෘථිවිය වැඩෙන්න ඕනේ. එතකොට මෛත්‍රී භෝසතාණන් වහන්සේ මේ පහළ වෙනවා. පෘථිවිය වැඩෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? අගලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. එතකොට අඩියකට අගන් 12යි. පෘථිවිය අඩියක් වැඩෙන්න අවුරුදු 12000ක් යනවා. සතපොමකට අඩි කීයද? 5280යි. එතකොට සතපොමක් වැඩෙන්නේ 12580 වැඩි කරන්නේ. ඒක 30 වැඩි කරන්න එතනයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ බුදු කෙනෙක් නැති වුණ ගම බුදු කෙනෙක් පහළ වෙනවා. එහෙම පහළ වෙන්නේ එහෙනම් බලන්න අපි හරි වාසනාවන්තයි නේ. සම්බුද්ධ ශාසනයක් තියෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය මේ තරම් පැහැදිලිව නිවැරදිව දේශනා කළා කියන ධර්මය අපිට තේරෙන්නේ නැත්තේ අවිද්‍යාව බලවත්. තෘෂ්ණාව බලවත්. ඒ නිසා තමයි මේක වැටහෙන්නේ. ධර්ම අවබෝධය තුළ කරුණු දෙක අයින් වෙනවා. මොකන්ද? අවිද්‍යාවයි තණ්හාවයි. බුදුරජාණන් වහන්සේ උපදවාගත්තේ විද්‍යාව. චක්කු මුදපාදි කිව්වා. ඇහක් පහළ වුණා කියලා. චක්කු මුදපාදි. ඥානං මුදපාදි. ඥානෙ පහළ වුණා කියලා. විද්‍යාව උදපාදි. විද්‍යාව පහළ වුණා. පඤ්ඤා උදපාදි. ප්‍රඥාව පහළ වුණා. ආලෝක උදපාදි. ආලෝකය පහළ වුණා කියලා. ඒ විශ්ව යථාර්ථය දැකලා ඉතිවිලි. අපි තාම දැන් අපිට කියන්න පුළුවන්ද චක්කුම් උදපාදි කියලා? බෑ. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ඉච්ඡා උදපාදි, ආලෝක උදපාදි. හැබැයි ඔක බෝඩ් එකක් වශයෙන් නම් ගහගෙන තියෙනවා ඒක එක තැන්වල. පාඨශාලාවලත් මම එක ගහගෙන තියෙනවා. ඕක තියෙන උපදවා ගන්න. විද්‍යාව කියන එක මානසික උපදවන ධර්මයක්. ඒතකොට අවිද්‍යාවට ඉඩ නැහැ. විද්‍යාව ලැබුම් ගත්තද අවිද්‍යාව සිටින් බැහැර වෙනවා. අවිද්‍යාව ලැබුම් අරන් ඉන්නවද? විද්‍යාව බැහැර වෙලා තියෙනවා. එහෙනම් මේ දෙක හරවන්න තියෙන්නේ අපිට. දර්ශනය තුළ අවිද්‍යාව අයින් වෙනවා විද්‍යාව උපදිනවා. ඒකටයි බණහඬ කියේ. එහෙනම් බාහිර රූප තුළ අපේ සිත ඇලෙන්නේ නොදන්න හින්දා, නොතේරෙන හින්දා, නොවැටෙන හින්දා, අනවබෝධය නිසා. අවබෝධයෙන් ගන්න මම ඉස්සෙල්ලා දේශනා වලත් කියවා. අපි සංඥාවෙන් ගන්නවා විඥාණයෙන් ගන්නවා ප්‍රඥාවෙන් ගන්න. වාඩි වෙලා ඉන්නේ ඔය මෙච්ච කැලි ටිකක් උඩ. දන්නවද මොනවද කියලා? සංඥාවෙන් ගත්තව කළු පාට කවරයක් දාලා තියෙනවා. ඔක ස්පන්ජ් කැලි වලින් හදලා තියෙනවා කියලා දාන්න. ඔක වාඩි වෙන්න පුළුවන් ආසනයක් කියලා දාන්න. ඒ විඥාණය. සංඥාවෙන් ගත්තේ වර්ණයයි අලු පාට. ප්‍රඥාවෙන් ගන්නෑ ඔක. මොකක් උඩද වාඩි වෙලා ඉන්නේ? සතර මහා ධාතුට. අන්න ප්‍රඥාව. එහෙනම් කෙස් කියලා ගත්තනම් සංඥාවෙන් ගන්න පුළුවන් විඥාණයෙන් ගන්න පුළුවන් ප්‍රඥාවෙන් ගන්න පුළුවන්. සංඥාවෙන් ගන්නවා හඳුන ගන්නවා කෙස් කියලා. කෙස් වර්ණය හඳුන ගන්න. කළු පාටයි. මේ සුදු පාටයි වර්ණය හඳුනගත්ත සංඥාව. කෙස් කියලා දැනගත්තේ විඥාණය. හැබැයි ප්‍රඥාව නෑ. එහෙනම් කොහොමද විද්‍යාවෙන් ගන්නේ? දැන් අවිද්‍යාවෙන් අරන් තියෙනවා. විද්‍යාවෙන් ගන්න ඔකේ තියෙන සුද්ධාස්තික කලාපේ සතර මහා ධාතු. බාහිරින් පේන පහක් තියෙනවා. අනිත් ඒවා තියෙන අභ්‍යන්තරේ. කෙස් බාහිරින් පේනවා. ලොම් බාහිරින් පේනවා. නිය පොතු බාහිරින් පේනවා. දත් බාහිරින් පේනවා. හැම සම බාහිරින් පේනවා. අනිත් සියලුම දේවල් අභ්‍යන්තරේ තියෙනවා. ඒ ටික කොහොමද දකින්නේ? බොඩි එක කපන තැනක හිටියොත් බලා ගන්න පුළුවන්. නැත්තම් මනසින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒ සියල්ල මොනවද? සතර මහා භූතිය. එතකොට මේක සිතේ ස්ථාවර වුණාම හොඳට සිතේ පළපදියම් වුණොත් අර සංඥා විඥාන දෙකෙන් තොරව ප්‍රඥාවෙන් කන්නඩිය ගාවට ගිහිල්ලා ඉඳගත්තාම පුජ්‍යලෙත් පේන්නේ නැහැ. දැන් පේන්නේ කොහොමද? මම දිහා නේද බලන්නේ? මට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. වැරදි. සතර මහා ධාතුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. කන්නඩී ගාව දෙන්නේ බලන්නේ මොකක්ද? කෙස් වලට මොකද වෙලා තියෙන්නේ? හැමත මොකද වෙලා තියෙන්නේ? දත් වලට මොකද වෙලා තියෙන්නේ? එහෙම නේද බලන්න. වැරදි. ඔක්කොම සතර මහා ධාතු විසින් නිර්මාණය කරපුවා. එහෙනම් බාහිර රූපය අවබෝධයෙන් ගන්න අනවබෝධය තුල ඉන්න තාක්කල් අවිද්‍යාව අවබෝධය තුල විද්‍යාව. සතර මහා ධාතුන් මේක. ඒ තුල සිත ඇලෙන්නේ නැහැ. තණ්හාව නැති කරන්න මෙන්න මේ විදිහට. නැත්තම් කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. කොච්චර කිව්වත්. පිටාන චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය. මේ කියන්නේ සමුදාය සත්‍යයි කියන්නේ. සිත ඇලෙනවද? ඒ ඇලෙන්නේ බාහිර වස්තුන් වලට. ශබ්දයට සිත ඇලෙනවා. හැබැයි ශබ්දයට ඇලෙන්නේ සිත ශබ්දේ මිහිරි කියලා හිතන්නේ. ඒක අනිහිරි නම් සිත ගැටෙනවා. ගැටෙන සිත නාම ධර්මයක්. එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. බාහිර ශබ්දය රූප ධර්මයක්. මොනවද ඇදිලා? ශබ්දයක් නිර්මාණය කරන්න ඔය සතර මහා ධාතු තමයි උපකාර වෙන්නේ. මේ ලෝකයේ තියෙන කරුණු දෙකයි. ලෝකයේ තියෙන කරුණු දෙකයි. මොකක්ද? නාමංච රූපංච. නාමයයි රූපයයි. මේක අවබෝධ කරන්න ඕනේ. සෝපාකව අවබෝධ කරගෙන ආවේ පෙර බලේ. සෝපාක කෙනෙක් කියලා දන්නවා. අර තාත්තා නැති වෙච්ච වෙලාවේ බාප්පා දරුවව තියාගන්න කැමති වුණේ වෙනස්කම් කළා අන්තිමට සොහනට අරගෙන ගිහිල්ලා මිනිහකට කියලා ගැට ගහලා දැම්මා සත්තුන්ට කන්න කියලා. නේ? ඔව්. ඒතර හැබැයි අවසාන භවය අවසාන භවය මරන්න බෑ. නිකම් මැරෙන්නේ. ධර්මය අවබෝධ කරලා මැරෙන්නේ. ඒ පිරිනිවන් පාන. ඒතර අවුරුදු 7යි සෝපාන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය නර බැමි පිපුරුවා. ලස්සන ආලෝකයක්. ආලෝකයේ දිගේ ආවේ බුදුරජාණන් වහන්සේ ළඟට. ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද මේ දරුවා පිරිසිදු කරන්න. ඒ මිනිහකට කියලා ගැට ගහලා නේ. පිරිසිදු කරන්න. නාවල ගෙනාව. ඇහුවේ කරුණු කීයද? අවුරුදු 7යි. කරුණු 10ක් ඇහුවා. පොඩි ළමයින්ගෙන් අහන ප්‍රශ්න ඇහුවේ. ඇයි අවුරුදු 7ක දරුවන්ගෙන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ? සෝපාට එකයි කියන්නේ කීයද? පොඩි අයගෙන් අහන්නේ එකයි කියන්නේ කීයද සෝපාට? සබ්බේ සත්ත ආහාරක් ටික ටික කිව්වා. සියලු සත්ව ආහාරයෙන් යැපෙන්නේ කිව්වා. හරිද? කොහෙන්ද ඒ කරන්නේ? ඒ තමයි සතර පුරුදු කරන් ආපු ප්‍රඥාව. ඊට පස්සේ සාදුකාර දුන්න බුදුරජාණන් වහන්සේ. ප්‍රශ්න 10ටම උත්තර 10 දෙනකොට සාදුකාර දුන්න ප්‍රශ්න උත්තර 10ට. ඊට පස්සේ හොඳයි සෝපාග. එහෙනම් දෙකයි කියන්නේ කීයද? දේනාමකින්. සෝපාග දෙකයි කියන්නේ කීයද? නාමංච රූපච්ච කිව්වා. නාමයයි බුදුරජාණන් වහන්සේගේ සාදුකාර දුන්නා. සෝපාග සබ්බසෝ නාම රූපස්මී සෝපාක මේ ලෝකයේ තියෙන දෙකයි. නාමයයි රූපයයි. සිත හා සිතුවිලි තියෙනවා. එයින් බැහැර සියලුම දේවල් සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තීනි නාමකින් තුනයි කියන්නේ කියදැරුවා. සික්ෂෝ වේදනා කිව්වා. වේදනා තුනයි කිව්වා. විඳීම් තුනයි කිව්වා. බලන්න නැද්ද? සැප වේදනා, දුක් වේදනා, මදහත් වේදනා. සාදුකාරකම් එහෙනම් අශෝකක හතරයි කියන්නේ කියලා. චත්තාරි නාමකින් හතරයි කියන්නේ කියලා. චතුරාර්ය සත්‍යය කියලා. හරි. පංච නාමකින් එහෙනම් සෝක සාදුකාර දෙන. සෝකයක හොඳයි. එහෙනම් පහයි කියන්නේ කියලා. පංච උපාදානස්කන්ධය කියලා. බලන්න කවුරුද හතයි. හොඳයි සෝකයක. හයයි කියන්නේ කියලා. ච නාමකින්. හය කියන්නේ කියලා කියනවා. සෝපාට උත්තර දෙනවා ආයතන හයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය. නැද්ද? හයයි සාදුකාරණ. හොඳයි සෝපාට. සත්ත්ව නාමකේ හතයි කියන්නේ කියලා. සත්ත්ව සත්ත්වයන්ට වාසය කරන්න ස්ථාන හතයි. නම් සත්ත්ව බුද්ධංග කිව්වා. බෝධිංග හතයි කිව්වා. බෝධිංග හතයි කිව්වා. අත්තනාම කී කියලා. අටයි කියන්නේ කිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. අදයි ශෝකාක නවය කියන්නේ කිය. නව සත්තාවාස. සත්‍යයන්ට වාසය කරන ස්ථාන නවය කිව්වා. අදයි ශෝකාක 10 කියන්නේ. දසංගේ සමන්නාගත. ඒ තමයි රහතන් වහන්සේ. ප්‍රශ්න 10ට උත්තර 10 දීලා ඉවර වෙනකොට පුංචි දරුවා රහත් වෙලා ඉවරයි. මෙයාගෙන් උපසම්පදා කරන්න කිව්වා. රාතන් වහන්සේ නමක්. කොහෙන්ද අරන් ආවේ? සංසාරේ පුරුදු කරගෙන ආවේ. සසර පුරුදු කරගෙන ආවේ ප්‍රඥාව. එහෙනම් ඔයන්ත මේ ආහන ධර්මය පුරුදු කරන්න. අද පුරුදු කරන දෙයකට ප්‍රයෝජනවත් වෙනවා. අදයි හෙටයි පුරුදු කරන දේ අනිද්දාට ප්‍රයෝජනවත් වෙනවා. මේ සතිය පුරුදු කරන දේ ඊගා සතියට ප්‍රයෝජනවත් වෙනවා. මේ මාසය තුළ පුරුදු කරන දේ ඊගා මාසයට පුරුදු වෙනවා. කැම ටික උයන්න බෑ පුරුද්දක් නැත්නම්. පොද්දට ලුණු දාන්නවත් බෑ පුරුද්දක් නැත්නම්. දාන්න බෑ. පුරුදු වෙලා. මේකත් පුරුදුම තමයි. සංසාර පුරුදු. බණ ටික අහලා නිකන් යන්න එපා. මේක අරගෙන යන්න. අරන් ගිහලා නිරන්තරයෙන් සිතින් විමසන්න. බලන්න සිත ඇලෙන තැන්. ඒ ඇලෙන සිත නාමයයි බාහිර දේ රූපයයි. ශබ්දයට ඇලුනද? ශබ්දය සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක්. සිතේතන ඇලෙනවා. සිත එතන ලගිනවා. බලන්න. එතකොට සිත සිතවිලි නාම සද්ද රූප. නාසය සුද්ධාශ්‍රය කලාපේවත් රූපයයි නාසය පිළිබඳව දැනගත් සිතින් ඇලෙන සිත නාමයයි. වෙන දෙයක් තියනවද ලෝකේ? දිව රූප එවත් සතර පහ ධාතු ඒක දැනගත්තේ සිතින් නාමයයි. ඇලෙන සිත නාමයයි. ක්ෂණයෙන් ඉවරයි ඒ සිත. ආය ඇලෙනවා. ආය ඇලෙනවා. ආය ඇලෙනවා. ශරීරය රූප. ඒකට ගෝචර වෙන්නේ පහස එකක් රූප. සීත උෂ්ණ දෙක රූප. සුද්දාස්තක කලාපේ. ශරීරය කියලා දැනගත්තේ මනසෙන්. බාහිර සීත උෂ්ණ දැනගත්තේ මනසෙන්. ඒ දැනගත්ත සිත නාමයයි සීත උෂ්ණ දෙක රූපයයි. මනස නාම ධර්මයක්. දැන් මේ මනස කියන්නේ මොකක්ද? මනස කියන්නේ සිත, විඥානය, මානසිකාරය. අරමුණ දැනගන්න ස්වභාවයට කියන මානසිකාරය. විඥානය, මනස. මේක කොහොමද හැදෙන්නේ? මේ මනස එන්නේ ප්‍රවෘත්තියක් වශයෙන්, පැවැත්මක් වශයෙන්. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙවි ඇති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා. හැබැයි අපි විඳිනව නේද? විඳිනවනේ වේදනා. අපි හඳුනා ගන්නවා සංඥා. ඒ වේදනා සංඥා නිසා සිත බලවත් වෙනවා. ඒ සංස්කාර. වේදනා කියන්නේ සිතවිල්ල, සංඥා කියන්නේ සිතවිල්ල, සංස්කාර කියන්නේ සිතවිල්ල. මෙන්න මේ කරුණ තුන උඩ තමයි සිත පවතින්නේ. ඒකට කියනවා විඥානය. මානසිකාරය මනස. මේ විදීමක් නැත්තම් හඳුනා ගැනීමක් නැත්තම් සංස්කාරයක් නැත්තම් විඥාණයට පැවැත්මක් නැහැ. ඒතර වේදනාව කියන්නේ නාම ධර්මයක්. සංඥාව කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. විඥාණය කියන්නේ නාම ධර්මයක්. අනිත් සියලුම දේ රූප ධර්මයක්. නාම රූප දෙකක් නෙමෙයි දෙකක්. එහෙනම් බාහිර රූපයට ඇලෙනවද? බාහිර ශබ්දයට ඇලෙනවද? බාහිර සුවඳට ඇලෙනවද? බාහිර සීතෝෂ්ණ දෙකට ඇලෙනවද? බාහිර අරමුණ වලට ඇලෙනවද? මනසෙන් ගන්න බාහිර අරමුණ. ඒ කොහොමද? අතීතයේ දැකපු රූපයක් මනසෙන් විමසනවා. එහෙම නැත්නම් විඳපු වේදනාවක් මනසෙන් විමසනවා. නිකන් ඉන්න වෙලාවට එහෙම හිතෙන්නේ නැහැ. හිතෙනවා. කල්පනා කරනවා කියන්නේ විඳපු වේදනාවක් හඳුනාගත්ත දෙයක් පිළිබඳව සිතෙන් විමසනවා. සංඥා බලවත් වෙච්ච සිතක් නැවත නැවත සිහි කරනවා සංස්කාර. අරමුණු කරනවා. මනසින් ගන්න තියෙන්නේ නාම රූප දෙකක්. වෙන කිසි දෙයක් ගන්න බෑ. එහෙනම් බාහිර හැබැයි අපේ සිත එතන ඇලෙනවා. ඇයි ඒ පිළිබඳව තියෙන අනවබෝධය නිසා නොදන්නාකම නිසා නොතේරෙනකම නිසා නොවැටහීම නිසා අපේ සිත එතන ඇලෙනවා. එහෙනම් ඇලෙන්න තියෙන්නේ මොකේද? සිතට හා සිතවිලි වලට ඇලෙනවද? හැබැයි ඒක චිත්තක්ෂණයක් තුළ නැති වෙනවා. වැස්ස වැටෙන වෙලාවක දිය බුබුලු හට ගන්නවා දැකලා තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවද? බත්තලියේ වෙන උතුරනවා දැකලා තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවද? ඒ තරම් කාලයක්වත් නැහැ සිත. ඒ තරම් කාලයක්වත් ඒ සිත පවතින්නේ නැහැ. දැන් ඕනනම් ඒ පිළිබඳව බලන්න බලා ගන්න පුළුවන්. දකුණු පැත්ත හැරලා ක්ෂණේ මේ පැත්ත හැරෙන්න. මේ මහැරලා මේ මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිතක් හැදිලා මේ පැත්ත හැරෙනකොට සිත නැති වෙලා නැද්ද කියන්නේ? හවුදනේ? මේ පැත්ත හැරලා මේ පැත්ත මෙහෙම හැරලා මෙහෙම ගන්න තන්නේ. මේ පැත්තේ තියෙන දේ පිළිබඳව සිත හැදිලා මේ පැත්ත දල්නකොට කොයි? ආ උඩ බලලා බිම් බලන්න. සෙනෙහි සිතක් හැදිලා නැති වෙලා නැද්ද කියලා? බිම බලලා ආ ඉදිරිය බලන්න. ශනේ විශේෂයක් හැදිලා නැති වෙලා නැද්ද පුළුවන් ද අල්ලගන්න සිට. වේදනා සංඥා සංස්කාර විඥාන කියන ওই නාම ධර්මයන් වලට තියෙන චිතක්ෂණ හතරයි. වේදනාවට එක චිතක්ෂණයයි. හැබැයි ඔය හතර වෙන් කරගන්න ඕනේ. ඒ තමයි නාම රූප වෙන් කරනවා කියන්නේ. හැබැයි ඔක්කොම හටගන්නේ එකම සිතේ. මේ විඳින්නේ කොහෙන්ද? සිතෙන්. හඳුනාගන්නේ කොහෙන්ද? සිතෙන්. කර්ම රැස් කරන්නේ කොහෙන්ද? සිතෙන්. පවතින්නේ විඥානය. එකක් නොතන උඩ. එහෙනම් හැබැයි හතර වෙන් කරගන්න පුළුවන්. මනසින් වෙන් කරන්න පුළුවන්. ඇහෙන් වෙන් කරන්න බෑ. උදාහරණයක් කියනවා. හොද්දේ තියෙනවා ලුණු රහක් තියෙනවා, සිරි රහක් තියෙනවා, මිරිස් රහක් තියෙනවා, ඇඹුල් රහක් තියෙනවා, ඔක්කොම තියෙනනේ. පොඩ්ඩ. වෙන් කරලා පෙන්නන්න. හැබැයි දැනෙන්නේ නැහැ. දැනෙනවද නැහැ? පහට. දිවට දැනෙනවා. මේක ලුණු රස, මේක ඇඹුල් රස, මේක කිරි රස, මේක මිරිස් රස, මේක දුරු රස. දැනෙන්නේ නැද්ද? වෙන්නන්න බෑ. ඒ වගේ තමයි වේදනාව මනසට දැනෙනවා. සංඥාව මනසින් අල්ල ගන්න ඕනේ. සංස්කාර මනසින් අල්ල ගන්න ඕනේ, විඥානය මනසින් අල්ල ගන්න ඕනේ. පුළුවන් අල්ලගන්න. අල්ලගන්න උත්සාහ කරන්න. ඒ අරක ගැන යන්නේ කොහොමද? අර තරණ ටික එක හොද්දේ තියෙන්නේ. දැනගන්නනේ. ඒ වගේ මේක මනසින් දැනගන්න පුළුවන්. මේ ධර්ම මනසින් අවබෝධ කරන ධර්මයක්. එහෙනම් බාහිර ආරම්මන හයට ඇලෙනවද? මොකේද ඇලෙන්නේ? හැබැයි ඇලුනොත් බාහිර රූප ගත්තමන් කියව ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතුමැණි අඹ දරුවෝ රන් රිදී මුතුමැණික් නම් තිබ්බ ටේප්පේ අල්මාරියේ අල්මාරිය යට ඉන්න කැරපොත් එක්ක වෙලා යන්නේ නැවතේ. ඔක ඇතුලේ මොණික් වෙලා හිටින්නවා. තේරෙනවද? ඒක හොඳට බලන්න පුළුවන් මම තව උදාහරණයක් කියන්න. මල් ලවන්න හරි ආසයි. නේ? ලස්සනට මිදුලේ මල් ලවලා මල් පෝච්චි ලස්සනට කියලා හොඳට කියලා ඔකට උදේ හවස වතුර එහෙම දාලා ඔගේ කුණු රොඩු අයින් කරලා පොර එහෙම දාලා ලස්සනට තියන්න. ඔය පොල් ඔය මල් පොච්ච පොඩ කුසල භාණ්ඩයට පණුවන්නේ නැද්ද කියලා. පණුවෙක් නැද්ද කියලා බලන්න. ඉන්නවද නැද්ද? ඒ තමයි වතුර දාපු එක්කෙනා. තේරෙන අපි කියන්නේ. ආ? සාර්ථක කරපු එක්කෙනා ඉන්නේ. ඇයි? අල්ලගෙන තියෙන මල් පොච්ච උදේට නැගිට ගමන් කොතනද යන්නේ? ඒක බොන්නේ නැහැ ආයතනට යන්නේ මිදුලට. අද මල් ටික ඇවිල්ලාද? කොහොමද වෙලා තියෙන්නේ මොනවද වෙලා තියෙන්නේ? යනවද නැද්ද? අවසාන සිතිතර අරමුණුනේ වත්තේ මල් ටික. දැන් රකින්න ඇවිල්ලා. පෝච්චියකට වෙලා. හොඳයි දෙතොට. දැන් නිදන් කියන්නේ මොනවද? නිදන් බහිරෝ ඉන්නවා කියන්නේ ඒ රත්තරන්ගේ රන්දිදී මුතු මැණික් එකේ පුච්චලයට පෙන්නලා ඒ කාලේ. මේ පුච්චලයට පෙන්න පෙන්නපුවාම මොනවද ඇති වෙන්නේ පුච්චලේ? තද බල මරණාසන්න මොහොතේ අවසාන චිත්තසිතට අරමුණනේ ඕක. එයා තමයි බහිද වෙන්නේ. ඉදමටත් දෙන්න ඕනේ බහිද ඔක්කොගා. ඇයි? ඕක අද අපට අයිති වුණාට අතීතයේ මොනතරම් අයිතිකාරයෝගෙ හිටියද? ආ අපි මිලදීලා ගත්තා වෙන්න පුළුවන් දෙමව්පියන්ගේ උරුම වෙනා උරුම වුණා වෙන්නත් පුළුවන්. අපි විතර දෝකීටි. මේ පෘථිවිය කිසිම තැනක් නැහැ අපි පර්චස් 10 වශයෙන් වෙන් කරගත්තේ. මුළු පෘථිවියම අපි වෙන් කරගෙන තියෙනවා. දැනුත් වෙන් කරගෙන තියෙනවා පර්චස් කීපයක් එහෙම නැත්නම් අක්කරයක් අක්කර භාගයක්. දැන් සිත ඇලිලා දැන් නැත්තේ. එතකොට ඇලුන තැන ලගිනවා සිත. ලැබෙන තැන පළපරියම් වෙනවා. අර තෝජය බ්‍රහ්මණයයි බල් ආවනේ විගෙදෙට. බල්ලෙක් වෙලානේ. ඇයි ඒ? රකින්න නෙමෙයිද මේ වස්තු? ආ. එතකොට බලන්න මේ තණ්හාව අපට කරන දේ යහපත් දැන් මේ නාම ධර්මයන් එක පුංචි සිතුවිල්ලක් එක ශණයක් තුළ ඇති වෙලා නැති වෙන යන මේ සිතුවිල්ලක් අපට කරන මහා අපරාධයක්. මහා භයානක දෙයක් නේ අපිට කරන්නේ. සිත අයින් කරන්න කියන. අර අවබෝධය තුළ එහෙනම් අපි අතීතයේ මොනතරම් ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන මිල මුදල් රන් රිදී මුතු මැණික් කපුදරු ස්වාමියාට භාර්යාව වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ සත්‍යයන් අතරේ හොයන්න එපා. භාර්යාවට ස්වාමියා වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ සත්‍යයන් අතර. මිනිස්සු අතර නෙමෙයි සත්‍යයන් අතර හොයන්න එපා. සහෝදරයා සහෝදරිය වෙච්ච අම්මා තාත්තා නොවෙච්ච කිසි කෙනෙක් එකවර නෙමෙයි සිය දහස්වර. ඒ දවසක් මේ තණ්හාවේ හැටි කියන්නේ. මේ ඇලෙන ඇලෙන ඇලීම නිසා මේ දුක් විඳින හැටි. ඒකට ඇලීම කියන්නේ නාම ධර්මයක් බාහිර රූප ධර්ම වලට. බුදුරජාන් වහන්සේ කැලේ ඉඳලා ගම්මානට එන්න එනවා. ඒ ගමේ හිටපු සිටුවරයා. ඒ සිටුවරයා අන්තිම කැමැති පත්‍රයක් ලියලා තිබ්බා. දැනුත් තියෙනවා අන්තිම කැමැති පත්‍රය. එයා කිව්වා ඒ තමයි කිසිම කෙනෙක් වල නොදාපු තැනකින් මාව වල දාන්න ඕනේ. මාන්නේ. හරි ඉහලින් හිටියේ ගමේ. සිටුවරේ. හරි ඉහලින් හිටියේ. එතකොට මලාට පස්සේ තව කෙනෙක්ගේ උඩින් දානවට කැමති වුණේ නැහැ. ඇයි ඒකුනේ තව එකක් ගෙනලා දානවද? ඒත් කැමති වුණේ නැහැ. කවුරුත් වල නොදාපු නැති තැනකින් මාව වල දාන්නේ. දැන් අර පුච්චලේ මලා. දැන් දරුවා කල්පනා කරන කොහෙද තාත්තා වල දාන්නේ? ගමේ දාන්න බෑ. සෝහනේ දාන්නත් බෑ. මහා කැලේට ගියා. විශාල නුග ගහක් තියෙනවා. ওই නුග ගහ බැලුව අවුරුදු මේකට අවුරුදු 3-4000ක් විතර වෙන්න ඕනේ. මහාශාල නුග ගහ. මේක කපලා අයින් කරලා මෙතන පොළොව සුද්ධ කරලා මෙතන වල දාමු. කියලා ගහ කපනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනින් වැටියා. ඇහුවා මොකද්ද කරන්නේ? මේ ගහ කපන. ඇයි මේ මෙච්චර මහා විශාල වනස්පති ගහක්? ඇයි මේ ගහ කපන්නේ? මේ අපේ තාත්තා මේ ගමේ සිටුවරයා එයාගේ අන්තිම කැමැති පත්‍රයක් කියලා තිබ්බා. ඒ තමයි කවුරුත් වලන දාපු තැනකින් මෙයා වල දාන්නේ කියලා. ඒ නිසා අපි හිතන මෙතන නම් කවුරුත් වල දාලා නැහැ කියලා. ඒ නිසා මේක කර මේ සුද්ධ කරන මේ ගහ කපලා මෙතන වල දාන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන් නේ සියල්ල දන්නවා සියල්ල දකිනවා. බැලුවා පුච්චලයාගේ පෙර භාවයන්. 14000 වතාවක් ඒ නමින්ම ඉපදිලා එතනම වල දාලා තියෙනවා. දරුවන්ට අඬගහලා කිව්වා 14000 වතාවක් ওই නමින්ම ඉපදිලා ඔතනම වල දාලා තියෙනවා. 14001යි කියන මේ පාර දාන්න කියලා. තේරෙනවද? අපි එහෙනම් කොච්චර ඇවිදලා ආ මොකක් හින්දාද මේ ඇවිදින්නේ? සංහාවෙන්. මේ තෘෂ්ණාව අවසන් කරගන්න බැරි වෙච්ච හින්දා අපිත් මේ ඇවිදින්නේ. එහෙනම් ඒතර ద్వාර හයක් අරමුණු හයට බාහිර මොනවටද අපි අධ්‍යාත්මික හයට ඇවිල්ලා වැඩකුත් නැහැ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේවට ඇවිල්ලා ඇලුනොත් දුකයි මොනවාද දුක් නැවත පහළ වෙනවා ජාති දුක් පහළ වෙච්ච තැන ඉඳලා දිරනවා ජරා එතන ඉඳලා එනවා ව්‍යාධි ලෙඩ රෝග අසනීප ඉතින් දැන් බලන්නකෝ එදා විශාලා මහනුවර තිබ්බනේ අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ කියලා තුන් බිය. දැනුත් ඇවිල්ලා තියෙන බියක්. COVID-19. කොරෝනා. දැන් ලෝකෙම බය වෙලා නැහැ. බය වෙලා නැහැ ඇයි මේක ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසානේ බය වෙලා ඉන්නේ. එහෙනම් බලන්න. ව්‍යාධි නැද්ද දුක්? ආ මරණ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ය නිරන්තරයෙන් එනවා. මේ සියල්ලෙන් මිදීම නිවනයි. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? ඇලීම අයින් කරන්න. නිකන් අයින් කරන්න බෑ. අර අවබෝධය තුල අයින් වෙනවා. ඇලෙන්නේ නැතුව ඉන්නවා. මේ තරම් අති දීර්ඝ කාලයක මේ විදිහට අපි මේ නාම රූප දෙක තුළ ආවනම් අපි තවදුරටත් මේ නාම රූප දෙකක් හදන්නේ ඇයි? හැදෙන්නේ නාම රූප දෙකක්. තේරෙනවද? එහෙනම් ආයි නාම රූප දෙකක් හදන්නේ එක රූපයක් හැදෙනවා එක භවයක. ඒකට කියනවා සංඤතගය කියලා. ඒක රූපයක් විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් නාම ධර්ම හතරක් විතර තියෙන බව හතරක් තියෙනවා. අරූපතල කියලා. එකෝ ඒ හතරෙන් එකක ගන්නවා. අකසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤා ඥාසඤ්ඤායතන අනිත් සියලුම දේක නාම රූප දෙකම තියෙනවා සිත සිතුවිලි සතර මහා භූතයන් හදනවා මේ සියලුම සතර මහා අපේ ශරීරයේ සියලුම සතර මහා භූතයන්ගේ ස්වභාවය සකස් කළේ නිර්මාණය කළේ සිත තුළ ගොඩනැගෙන සිතුවිලි ඒකට කිව්වා චේතනායවත් කර්ම කියලා කර්ම ගොඩනැගෙන්නේ කොහෙද සිතේ ඒ අනුව තමයි මේ ශරීරේ රූපකලාප නිර්මාණය කළේ එහෙනම් අතහරින්න. අවබෝධය තුල අතහරින්න. පොඩ පොඩ හරි පුරුදු කරන්න. චුට්ට චුට්ට හරි අතහරින්න පුරුදු කරන්න. රැස් කරන්න පුරුදු කරන්න. රැස් වෙච්ච තැන දුක. අතහැරුණ තැන සපයි. හොඳයි ධර්මදේශන අවසන් කරන කාලය ඉවරයි. ඉතින් 60 තැනක් විස්තර වෙනවා. දැන් ධර්මදේශන දෙකක් තුළ කිව්වේ ආධ්‍යාත්මික 6යි බාහිර 6යි. තව තියෙන විඥාන හයක් තියෙනවා ස්පර්ශ හයක් තියෙනවා වේදනා හයක් තියෙනවා සංඥා හයක් තියෙනවා සංචේතන හයක් තියෙනවා තෘෂ්ණා හයක් තියෙනවා විතර්ක හයක් තියෙනවා විචාර හයක් තියෙනවා ඉදිරි ධර්ම දේශනාවල ඒ ටික අහන්න ඔය 60 තැනින් සිට ගලවන්න වෙනවා 108 ආකාරයකට 108 ආකාරයකට ඔය 60 තැන ඇලෙනවා ගැලෙව්වොත් නිදහස් ඒ නිවනයි සතරෙන් නිවනට බණ කිව්වේ ආශිර්වාද කරනවා අභිවාදන සීලිස අනිච්ඡං වර්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි Thank you.